මනුෂ්‍ය ලෝකෙත් එවන් ස්වභාවයක් පවතිද්දී තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ නිරය වෙන තැන්වල කවර කතාවක්ද මේ මනුෂ්‍ය ලෝකේ අපේ හිත පිනට නැමෙන්නේ නැත්තම් තිරිසන් ලෝකයේදී අපේ හිත පිනට නැමෙන්නේ තමාගේ මව ගැන දස මාස කුසී තියාගෙන ජීවිතේ කැප කරමින් තමා පෝෂණය කරනවා. ජීවිත පරිත්‍යාගයෙන් ලෝකයට බිහි කරනවා. ලේ කිරි කරන පොවන හැදුණු මව කෙරුණා. අමනාපී උපදින ස්වභාවය මනුෂ්‍ය ලෝකයේ තියෙනවා. විශ්වමිති ලෝකයේ තමාට අකුසාක්තේ කියාදුන් යහමඟ වෙන්නු සෙනෙහස දැක්වූ කරුණාව රැකවරණය දුන් ගුරුවරයා කෙරෙහි ද්වේෂසහගත සිත් උපදින ස්වභාවයන් මිනිස් ලෝකයේ ඉන්නකොට එනවා නම් දුගති ලෝකේ ඉන්න අය දුගති ලෝකේ වාසය කරන සත්ත්වයන්ගේ සිත්වල ස්වභාවය ගැන අපි කෙසේ විශ්වාස කරන්නේ මේ මනුෂ්‍ය ලෝකෙදී මිනිස්සුන්ගේ හිත් කලබල යනවා අකුසලෙ. කුසලෙට නම් මන්ට අමාරු. කුසලෙට නම් මන්ට උපකාර අඩුයි. එහෙනම් අපි මේ අවස්ථාව මගහැරගත්තු. දැන් අපිට මනුෂ්‍ය ලෝකෙක ඉපදිලා අපේ හිත කුසලයට හරව ගන්න කුසලෙ නම ගන්න බොහෝ උපකාර අනුබලදී දිරිගැන්වී අනුග්‍රහ කිරි තිබෙද්දී අපි මේ අනුග්‍රහය අතහැරගත්තා. දැන් මේ ශ්‍රියාකාන්තාව නිවසටම පැමිණෙනවා නේද? ශ්‍රියාකාන්තාව නිවසටම පැමිණෙද්දී එයා නොදැක්කව හිටියා. යහපත තමා සමීපයේම එද්දී ඒ යහපත නොදැක්කව හිටියා. අපිට අවස්ථාව එන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේ ජීවිතයේදී අප විසින් කළ යුතුම දෙයක් බවට පත් වෙනවා ආර්ය සත්‍ය අවබෝධ කිරීම. ආර්ය සත්‍ය අවබෝධ නොකළ අපිට ආය කිසි කලක සතව ලෝකයකට ඉන්න වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා අපි සියලු දේට වඩා අන් සියලු දේට වඩා ප්‍රමුඛ වූ කාර්ය බවට පත් කරගත්තා. ඒකෙන් අදහස් වෙන ආයි මුල් කරන්න එපා කියලා. ඈ? දැන් ඒක ආයි මුල් කරන්න එපා. මේක කරන්න කියලා මේ කියන්නේ නෑ. ප්‍රමුඛ බව අපි ඇති කරගන්න ඕනේ අපේ අන්සිල් කටයුතු වල ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස. එයි අපි එහෙම කියන්නේ. මේ ලෝකේ අපි රජු වුණත් වැඩක් නැහැ. මරණට පස්සේ සතර පායි ඉපදෙනවා. අන්නේ නිසා තමයි මේ ලෝකේ අපි සාමාන්‍ය කටයුතු කරද්දී ඒ සියලු කටයුතු වලට වඩා ප්‍රමුඛත්වයක් අපි දෙන්න ඕනේ. ප්‍රමුඛ බව, වැදගත්කමක් දෙන්න ඕනේ ආර්ය සත්‍ය අවබෝධ කිරීම කියන්නේ උතුම් දේ. අන්නේ විදිහට අපි කටයුතු කළොත් අපිට මේ ජීවිතේ ඵලසහිත දෙයක් වඩපත් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස අපි 이르දිපාද පුරුදු කරගන්න වෙනවා. පුරුදු නොකර බෑ. එහෙනම් අර කුසල සිත කුසලෙන් නම්ම ගන්න පුළුවන් දෙනිකා බෑ. ඒකට උමනා ගන්න මොකද්ද? රාගසිතක් ආපුවාම ඒ රාගසිත බහැර කරන්න. රාගසිතට යට නොවී ඉන්න. මොකක්ද උමනා කරන්නේ? හ්ම්? දැන් රාගසිතක් ආපුවාම ඒ රාගසිතට යටුනොත් මොකද වෙන්නේ? හිත පිළිතුරම දුකින් දුරපත් වෙනවා නේද? දැන් අපිට මේ මේ කරුණ තේරෙන්න ඕන. ඒතර ඒ රාගසිත බැහැර කරලා සෝභාගවටපත් වීම පහසුද? අපහසුයි. අන්නේ දුෂ්කර කටයුත්ත, ඒ අතිශය දුෂ්කර කටයුත්ත කරගන්න උපකාර වෙන්නේ කුමක්ද? ඒ හිතේ තියෙන අකුසලේ බැහැර කරලා හිත සූපක් බවට පත් කරගන්න මොකක්ද අපිට උපකාර වෙන්නේ? ඊර්තිපාද. ඒක උපකාරයෙන් මොකද? ඊර්තිපාද. ඊර්තිපාද වඩන්නේ නැතුව කුසලයෙන් හිත නිදහස් කරගන්න බෑ. හිත අකුසලයෙන් නිදහස් කරගන්න බෑ. හිත කුසලයට නම්ව ගන්න බෑ. අකුසලයෙන් හිත නිදහස් කරගෙන කුසලයට නම්ව ගන්න උපකාර වෙන්නේ ඊර්තිපාදය. ඒක හොඳට තේරුම් ගන්න. මොනවද මේ විපාද? ඒ විපාද හතරක් තියෙනවා නේද? මොනවද මේ විපාද? ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඊර්තිපාදය දෙවෙනි එක විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඊර්තිපාදය තුන්වෙනි එක චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඊර්තිපාදය හතරවෙනි එක ග්‍රීමංසා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉරිතිපාදය. මේ ඉරිතිපාද හතර වැදීමෙන් බහුල වශයෙන් පුදු කිරීමෙන් තමයි සසර ගමනේ විනාශ වීම සිදු වෙන්නේ. එතකොට ඡන්ද ඉරිතිපාදය උපදව ගැනීමකින් තොරව වීර්යපාදය උපදව ගන්න බෑ. චිත්තේපාදය උපදව කරගන්න බෑ. ඊමංසා අධිපාදයේ පුරවන්න බෑ. එහෙනම් ප්‍රධාන වෙන්නේ මොකක්ද? ප්‍රමුඛ වෙන්නේ ඡන්දේ අධිපාදේ. වාග්තුනස ප්‍රපින්නා දෙනවා. ඡන්දේ තමයි මූලික වෙන්නේ සියලු ධර්මයන්ට. ඡන්දේ මුල් වෙලා තමයි හැම ධර්මයක් උපදින්නේ. එතන ධර්ම කියලා කියන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දේවල්. මානසිකාර ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දේවල් ධර්ම කියලා කියන්නේ. ඒ සියලුම ධර්ම තන්වේ මුල් වෙලා තමයි අටකන්නේ. එහෙනම් ඡන්දේ ඉර්ධිපාදේ තමයි මූලික ප්‍රමුඛ දේ. එහෙනම් අපි ඡන්දේ ඉර්ධිපාදේ උදව ගන්නට අපි වෑයම් කරන්න ඕනේ. ඒ සඳහා අපි හොඳ දැනුමක් උපදව ගන්න ඕනේ. ඒ දැනුම නැත්නම් ඡන්දේ ඉර්ධිපාදේ උපදව ගන්න බෑ. ඡන්දය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඡන්ද සමාධිය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ප්‍රධාන සංඛාර කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර වලින් යුක්ත ඉතිපාදයේ කොහොමද පුරුදු කරන්නේ කියලා අපි දැනගන්න ඕනේ. මේ හැම කරුණක්ම භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා. භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එක. ඡන්දය කියන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස යම් කැමැත්තක් තියෙනවා අන්න ඒකයි ඡන්දය. ඡන්දය කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත්වීම පිණිස කැමැත්තක් තියෙනවා එයයි ඡන්දය. අරහත්ත්වයට පත්වීම පිණිස යම් වීර්යයක් තියෙනවා එයයි වීර්යය. අරහත්ත්වයට පත් වීම නිසා සිතක් තියෙනවා එයයි සිත. චිත්ත විපාදයට වගේ අරහත්ත්වයට පත් වීම නිසා විමසීම වෙනවා. එයයි විමර්ශා. එතකොට යම් කෙනෙක් තුළ අරහත්ත්වයට පත් වීම පිණිස යම් කැමැත්තක් ඉපදෙනවා නම් එයා තුළ තියෙනවා ඡන්දය. යමෙක් මේ ඡන්දයෙන් යුක්තව වාසය කරනවා ඒ ඡන්දේ නිසා එයාගේ සිත එකඟ වෙනවා. එයාගේ ඡන්දේ නිසා සිත එකඟ වෙනවා. සමාධිය කියනවා. සමාධිය කියලා කියන්නේ කුසල් අරමුණක සිත එකඟ වෙනවා නම් ඒකට කියනවා සමාධිය කියලා. එතකොට යමෙක් අරහත්ත්වයටපත් වෙන්න ඕනේ රාග දේශම දුරු කරගන්න ඕනේ. සසර දුකින් නිදහස් වෙන්න ඕනේ. කියන කැමැත්තෙන් වාසය කරනවා. ඒ කැමැත්ත නිතර හිතේ පවත්වනවා. ඒක කුසලද කුසල. කුසල. යමෙක් රාග දේශම දුරු කරගන්න ඕනේ කියන අදහසින් ඉන්නවා නම් ඒක රාග දේශම පැවැත්වීමක් නෑ. එන රාග දේශම වල බහැර කිරීමේ අදහසක් තියෙනවා. අන්න ඒක කුසල. එහෙනම් ඒ රාගයේසම දුරු කිරීමේ අදහස කැමැත්ත නිතර බලවත් පවත්නවා සිතේ යොස්සේ එකද වෙනවා අන්නේ ඡන්දේ යුක්තව ඒ ඡන්දේ නිසා යම් සමාධියක් ඇති වෙනවා නම් ඒකට කියනවා භාගතුන් වහන්සේ කියලා දෙනවා ඡන්ද සමාධිය ඡන්දය කියන්නේ මොකද? සසර දුකින් නිදහස් වෙන්න තියෙන කැමැත්ත. අරහත්ත්වයටපත් වෙන්න තියෙන කැමැත්ත. රාග දේශම දුරු කර ගැනීම පිස්තින කැමැත්ත. එතකොට ඒ වගේ කැමැත්තකින් යුක්ත ඉන්න කෙනාගේ ඒ කැමැත්ත නිසා සමාධියක් ඇති වෙනවා. ඒකට කියනවා ඡන්ද සමාධිය. එතකොට සමාධිය කියලා අපි ඉගෙන ගත්තේ සිතේ කුසල කුසල අරමුණක සිතේ එකඟ වීම. එතකොට ඒ කුසල් අරමුණ බහුල වශයෙන් පවත්වන්න පවත්වන්න තමයි ඒ ඔස්සේ හිත එකද වෙන්නේ. එහෙනම් මේ ඡන්දය බහුල වශයෙන් පවත්වන්න නම් කිමතු ඡන්දයක් තිබිය යුතුද? ඈ? දැන් සිත එකඟ වෙන්න නම් අරමුණක එකපාරක් හිතලා එකඟ වෙනවා. ඈ? සිත අරමුණක පවතින්න නම් බහුල වශයෙන් ඒ ඔස්සේ ශීත පවතින්න ඕනේ. නැත්තම් හිත පීඩන්නේ නේද? එහෙනම් කුසල් අරමුණක බහුල වශයෙන් ශීත පවත්ව ගන්න පුළුවන් නම් පවතිනවා නම් ඒ ඔස්සේ හිත එකඟ වෙනවා. ඒ අරමුණේ හිත එකඟ වෙන්නේ ඇයි? ඒ අරමුණේ හිත පවතින්නේ ඇයි? අරමුණ ඔස්සේ හිත පවතින. ඒතර යම් කුසලයකට හිත කැමති නම් ඒ කුසලයට බලවන්ත කැමති නම් ඒ ඔස්සේ හිත පවතිනවා. ඒතර ඒ කුසල අරමුණේ හිත තියෙනවා. ඒක සමාධිය. එතකොට සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා මේ කල්පනා කරනවා. අරහත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒක අතිශය බලවත් දෙයක්. කුසල අතරින් අග්‍ර දෙයක්. මේ ඒ කුසලේ පරිපූර්ණ කරගත්තා යාගේ කැමැත්ත තියෙනවා. එහෙනම් ඒ කැමැත්ත බලවත් තිබුණොත් ඒ උසෙහිට පවතිනවා. ඒ කැමැත්ත බලවත් නැත්නම් බලවත් කැමැත්තක් නැහැ. බලවත් කැමැත්තක් නැත්නම් හිත පවතියි. හිත පවතින්නේ නැහැ. ඒ උසෙහිට පවතින්නේ නැහැ. ඒ උසෙහිට පවතින්නේ නැත්නම් ඒ කියන්නේ එකම වෙන්නේ නැහැ නේද? දැන් ඒතර ඡන්ද සමාධිය ඇති වෙන්න නම් බලවත් ඡන්දයක් ඕනේ නේද? දුර්වල කැමැත්තකින් ඡන්ද සමාධිය වෙනවද? නෑ. දුර්වල කැමැත්තක් තියාන යාගේ හිත ඒ ඔස්සේ එකඟ වෙන්නේ නෑ. එහෙනම් ඒ ඔස්සේ හිත එකඟ වෙන්න ඡන්දය නිසා සමාධිය උපදින්න නම් බලවත් කැමැත්තක් තිබිය යුතුයි. කුමකටද බලවත් කැමැත්තක් තිබිය යුත්තේ? සසර දුකෙන් නිදහස් වීම පිණිස. සසර දුකෙන් නිදහස් වීම පිණිස කැමති කෙනා කැමති වෙන්නේ මොකටද? සසර දුකේ නිදහස් වීම ඇති වෙන්නේ කොහේද? අරහත්ත්වේ. අරහත්ත්වේදී සසර දුක නිරුද්ධ වෙනවා. සංසාර දුක නිරුද්ධ වෙලා අරහත්ත්වයටපත් වීමේදී අරහත්ත්වයටපත් වෙනත් එක සංසාර දුකෙන් නිදහසයක්. කෙන යමින් සසර දුකින් නිදහස් වෙන්න කැමතියි. ජීවුණු කැමැත්තක් තියෙනවා නම් සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා. එයා කැමති විකෝකද? අරහත් වෙනපත් වෙන්නේ. ඒ අරහත් වෙනපත් වීමෙන් තමයි සසර දුකින් එයා නිදහස් වෙන්නේ. ඒක අන්තිමගේ කැමැත්තක් කියන කියලා විශේෂිත නිරන්තරයෙන් බහුල වශයෙන් බහුල වශයෙන් ඒ කැමැත්ත ඔස්සේ පාවිච්චි කරනවා. අන්න ඒකට කුසලයේ ඔස්සේ හිත එකඟ වෙනවා. ඒකට කියන්නේ ඡන්ද සමාධි.